2012 වසරේ 11 වෙනි මාසේ ද 13 වෙනිදා භාවනා වැඩසටහන අපි බලාපොරොත්තු වන්නේ මානසික සංහිඳියාව සංසුන්කම ඒ සංසුන්කම ඇති කර ගැනීම උදෙසා ලබා දෙන ඖෂධයක් තමයි ධර්මය. ඒ සංසුන්කම සොයාගෙන යෑම සඳහා ලබා දෙන ඔරුවක් තමයි ධර්මය. ඒ සංසුන්කම සොයාගෙන යෑම සඳහා ලබා දෙන ආලෝකය තමයි විදුලි පන්දුම තමයි සද්ධර්මය. ලෝතර බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කළා චක්කුම් උදපාදී ඇස ඉපදුනා පුහුදුන් ලෝකයේ මිනිසුන්ට ඇස නැහැ අන්ධයි. අවිද්‍යාව පරම මල කඩයෙන් බැඳිලා ජීවත් වන්නේ. ඒ නිසා බෞද්ධයන්ගෙන් කොටසක් ඉන්නවා එවැනි ආකාරයට ධර්මයට බැඳෙන්නේ නැතුව බොහෝම විමර්ශනාත්මකව ගවේෂණාත්මකව ප්‍රඥා සංපයුක්තව බැඳෙන පිරිසක් අනේ පිරිසට මේ සද්ධර්මයේ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අයිතිකරුවන් වන්නේ ප්‍රඥාවන්තයෝ පමණයි. ශ්‍රද්ධාවන්තයෝ එහෙම නොවේ. එනිසා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ මේ භාවනා වැඩසටහනත් ප්‍රයෝජන වන්නේ ප්‍රඥාවන්තයන්ට නුවණැත්තන්ට පමණයි අනිත් අත්තන්ට නිකන් හඬේ මිහිර විතරක් අහගෙන ඉඳලා නැගිටලා යන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට ඒ අගේ ළඟා කරගන්න පුළුවන් අපේ මනස අපි නතර කරගන්න උත්සාහ කරනවා අපේ මනස තුල සැනසීම තියෙන දිශාව තැන අපි හොයාගන්න උත්සාහවත් වෙනවා. භෞතික ජීවිතයේත් මිනිස්සුયો විවිධ දිශාවන් විවිධ රටවල් විවිධ දෑ සොයාගෙන ඒ මේ අත දිව යනවා. ඒ දිවගෙන යාමට එකම හේතුව තමයි සැනසීම හොයාගෙන. මිනිස්සු හරිම ආසයි සැනසෙන්න. ඒත් මිනිස්සු හිතාගෙන ඉන්නේ ලෝකේ සැනසෙල්ල තියෙන්නේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සල්ලිවල කියලා. ලොකු යාන වාහනවල කියලා. ලොකු නිවාසවල කියලා. ඒව තියෙන එක භෞතිකවාදී විදියට ඊටාම ශ්‍රේෂ්ඨ කාර්යයක් බවට පත් වෙනවා. ඒත් ඒවා තුල සැනසෙල්ල ඇතයි කියලා කියා රැවටීම මුලාවක්. කෙනෙකුට ජනප්‍රියතාවයක් තියෙන එක හොඳයි. ඒ ජනප්‍රියතාවය තුල සැනසෙල්ල තියෙනවා කියන එක හිතන එක මුලාවක්. කෙනෙකුට මුදල් තියෙන එක බොහොම හොඳයි. ඒත් මුදල් මත සැනසෙල්ල තියෙනවා කියලා හිතන එක මුලාවක්. කෙනෙකුට බිරිඳක් ඉන්න එක හොඳයි. බිරිඳක් තුල සැනසෙල්ල තියනවා කියලා හිතීම මුලාවක්. කෙනෙකුට ස්වාමියෙකින්ට එක හොඳයි. එහෙත් ස්වාමියෙක් තුල සැනසෙල්ල තියනවා කියලා හිතීම මුලාවක්. දරුවන් සිටින එක බොහොම හොඳයි. ඒ දරුවන් තුලින් සැනසෙල්ල තියනවා කියලාම හිතාගෙන ඉඳීම මුලාවක්. සැනසෙල්ල තියෙන්නේ ධර්මයේ පමණයි. ධර්මයේ අනුව එය කිසිවෙකුට අයිති නැති සියලු දෙනාටද අයිති ප්‍රඥාවන්තයන් විසින් අවබෝධ කරගන්නා වූ සත්‍යය ධම්මං විනානත්තේ සුඛානත්තා ලෝකේ පහළ වෙච්ච දවසක් නෑ ධර්මය ආයි නැති වෙන දවසකුත් නෑ ධර්මය ඒ නිසා සද්ධර්මයේ අහස වගේ අහස පින්නතුනේ හටගත්ත දවසක් නැහැ. අහස කියන වස්තුව අසංකාරික දෙයක්. වලාකුලක් සංස්කරණය වෙනවා. මහා පෘථුවිය සංස්කරණය වෙනවා. ඉර සඳු තාරකා සංස්කරණය වෙනවා. ආයේවා විසිරීලා යනවා. නමුත් මේ අහස කියන එක සංස්කරණය වෙච්ච සකස සකසපු ධර්මතාවයක් නෙමෙයි. සංඛාර ගුණයක් නැති අසංඛාරික ගුණයකින් යුක්තයි. ධර්මයත් එසේමයි. අහස අකාලිකයි ධර්මයත් අකාලිකයි. කාලය ගුණුවට දාන්න බෑ. ධර්මයේ මනින්න අඩි කෝට්ටුවක් අරගෙන ඇවිල්ලා මනින්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ දිග පළල මෙච්චරයි කියලා කියන්න කාටවත් බෑ. ඒ වගේම මහා විශ්වයේ දිග පළල මෙච්චරයි කියලා මේ අහසේ දිග පළල මෙච්චරයි කියලා කියන්න කාටවත් බෑ. අන්නේ නිමක් නැති ගුණය තමා තුල පහළ වෙන්නේ මේ ඉමක් තියෙන ගුණය අතහැරියාට පස්සේ නිමක් නැති ධර්මය Tamanට අයිති අයිතිවාසිකම් කියන්න පුළුවන් ඉමක් තියෙන ධර්මයේ අතහැරියට පස්සේ මොකද්ද ඉමක් කියන්නේ? ඉමක් කියන්නේ අවසානයක් තියෙන ඒවා. සීමාවක් තියෙන ඒවා. මේ සංස්කාරක මහා විශාල ගුණයක් මිනිස්සු ළඟ තිබුණාට ඒ හැම දෙයක්ම අවිච්ඡා පත්‍චය සංඛාරා අවිද්‍යාව නිසා සකසෙච්ච දේවල් ඒවට තමයි මිනිස්සු ලෝභකම් කරගන්නේ, ద్వේෂකම් කරගන්නේ, මෝහකම් කරගන්නේ, සටන් වදින්නේ, යුද වදින්නේ, මානසික තැවීම් සතුටු ඇති කරගන්නේ නොයේකුත් දේවල් සිද්ධ කරගන්නේ ඒ අවිජ්ජා පත්‍ය සංඛාරා වෙච්ච මානසිකත්වයට එම නිසා මේ මානසිකත්වය වැරද්දක් කියලා තේරුම් ගන්න ඕන. ඔබ ළඟ තියෙන මේ මානසිකත්වයේ වැරද්දක් කියලා ඔබට තේරුණොත් ඔබ මේ මානසිකත්වය ඉවත් කරන්න පොරබදනවා. ඒක තමයි මමත්වයේ දුරු කරන්න උත්සාහවත් වෙනවා කියන්නේ ඒකයි. අපි හිතේ තියෙන කෙලෙස් නැති කරලා නිවන් දකින්න නෙමෙයි මං හැමදාමත් කියනවා ඔබ ඉස්සෙල්ලා නිවන් දකින්න පස්සේ කෙලෙස් දුරු කරන්න. කෙලෙස් නැතිවීමෙන් නිවන් දකිනව නෙමෙයි නිවන් දැකීම නිසා කෙලෙස් නැති වෙනවා. සැකය දුරු වීම නිසා මාර්ගය හොයා ගන්නව නෙමෙයි මාර්ගය සොයා ගැනීම නිසා සැකය දුරු වෙනවා. අඳුර නැතිවීම නිසා ආලෝකය පහළ වෙනවා නොවේ ආලෝකය පහළ වන විට අඳුර පලා යනවා. ඉතින් මා කියන දේ හරිද කියලා ඔබ තර්කානුකූල බුද්ධියට යොමු කරන මේ කෙලෙස් නැති කරලා නිවන් දකින්නවයි කියන කාරණේ මම සම්පූර්ණයෙන් මේ ලෝකෙම බෞද්ධ ප්‍රජාව තුළ පැතිරිලා තියෙන සංකල්පේ වෙනස් කරනවා. හිරු පායන කොටයි ආලෝකය උදා වෙන්නේ අඳුර දුර වෙන්නේ. එසේ නැතුව වෙන ක්‍රමයක් නැත. ඒ නිසා ඔබ නිවන සොයා යන්න එවිට ඔබේ ජීවිතේ නිතැතින් නිරන්තරයෙන් කෙලෙස් පහ වෙන එක දුරු වෙන එක සිද්ධ වෙයි. ඔබට කෙලෙස් නැති කරන්න බෑ. සාමාන්‍ය පුහුදුන් මිනිස්සුෙකුට කෙලෙස් නැති කරන්න බෑ. තියෙන්නේ වේගයක් පුජ්‍යලයක් ළඟ. ඒ වේගය තමයි කුමන හෝ පැත්තකින් විකාශනය වෙලා ඒ පුජ්‍යලයා ළඟ ඒ වේගය දකින්න පුළුවන්. කුමන හෝ පැත්තකින් විකාශනය වෙලා ඒ වේගය දකින්න පුළුවන්. එක් එක් අයගේ වේගය එක් එක් පැති කඩයන් වලට නැඹුරු වෙලා තියෙනවා. හේරෙන්න දෙයක් නැහැ. එක් එක් පැති කඩයන් වලට නැඹුරු වෙලා තියෙනවා. ඒක තමයි චරිත වශයෙන් බුදුහාමුදුරුවෝ ලෝභ චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත ආදී කොට වශයෙන් චරිත පෙන්වලා දීලා තියෙනවා. මේ වේගය තමයි මේ කොයි පැත්තකින් හරි විකාශනය වෙන්නේ. ඉතින් මමංකාරයේ ඉඳගෙන පින්නතුනේ කොයි දිශාවකට කොයි පළාතකට කොයි ප්‍රදේශයකට දිවගෙන ගියත් සැනසෙල්ලක් නැහැ. උදාහරණයක් වශයෙන් ඔබ මේ රටේ ඉඳලා යනවා තව රටකට. ඔබ ඇත්තටම මනස තියලා දෙයන්නේ රට දාලා ගියාට. මනසත් දාලා දෙයන්නේ නැත. මනසත් අරගෙනයි යන්නේ. ඒ නිසා මෙහෙදි තිබුණු මානසික ස්වභාවය ගුණය එහෙදිත් විඳින්න දකින්න ලැබෙනවා. ඒදිත් විඳින්න දකින්න ලැබෙනවා. ඒ නිසා සැනසෙල්ලක් නැහැ. මනස කෙනෙකුට දාලා යන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි දුක දුරු කරනවා කියලා කියන්නේ දුක දාලා යනවා කියලා කියන්නේ ඒකට දුක් දාලා යනවා කියන්නේ ඒකට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ඒකට බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මනස කියලා කියන්නේ මම. මම කියන්නේ මනස. මනසට හැඟුණොත් ඒක හරේ. මනසට හැඟුන් නැති වුණොත් ඒක වැරදි. ඒකට කියනවා හිතුවක්කාර කියලාත් කියනවා. හිතුවාකාරය එතකොට හිතූ ආකාරය නෙමෙයි ඒ හිතූ ආකාරය ධර්ම විනය ප්‍රඥාව සමග මනාව ගැළපීමක් කරලා නිවැරදි උත්තරය ගැනීමේ හැකියාව තියෙන්නත් ඕන. එහෙම නැතුව ජීවිතේ අපිට හිතෙන හැම දෙයක්ම හරිද? හරි නෑ. වැරදිද? වැරදිත් නෑ. ඒ දේවල් මනාව කළමනාකරණය කර ගැනීමේ මහා මෙහෙවර පැවරෙන්නේ බුද්ධියට ප්‍රඥාවට අපි සිහිය පිහිටවන්න ඕන කියලා උත්සාහවත් වෙනවා සිහිය පිහිටවන්න සිහියක් තිබිලෙපාය සිහියක් තිබිලෙපාය සිහිය පිහිටවන්න දැන් කෙනෙකුට කියනවා ඔයා ටීවී බලන්න කියලා ඒ මිනිස්සයා ගෙදර ටීවී එකක් නැත්තම් මොකෙන්ද බලන්නේ මිනිස්සයා? ටීවී බලන්න පුළුවන් කමක් නැහැ. දෙපය නැති මිනිස්සෙකුට කියන ඔයා දුවල එන්න කියලා. ඒ මිනිස්සයා මොකෙන්ද දුවල එන්නේ? දෙපය නැහැ. සිහිය නැති මිනිස්සුන්ට කියනවා සිහිය පිහිටුවා ගන්න කියලා. මොකද්ද පිහිටුවා ගන්න දෙන්නේ? සිහියක් තියෙනවද? මෙලෝ සිහියක් නැහැ. ඉතින් ඒ නිසා සිහිය ඉස්සෙල්ලම උදා කර ගන්න ඕන මොකද්ද සම්මා සතිය. සිහිය ලැබෙන්න ඕන. එහෙම සිහිය ලැබුණට පස්සේ තමයි ඒක පිහිටුවා ගැනීම හැකියාව තියෙන්නේ. අන්න සද්ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය උදා කරගන්නවා, සම්මා සති පහළ වෙනවා ආදී කොට ඇති ඒ ධර්ම. අට ආර්ය ශ්‍රාංග මාර්ගයේ පහළ වීම. අන්න එවැනි කෙනෙකුට නම් දෙයක් පිළිටව ගන්න තියෙනවා වෙන්නතුනේ. අනිත් අයට පිළිටව ගන්න නෑ. දැන් කාර් එකක් නැති මිනිස්සෙකුට කියනවා කාර් එකෙන් එන්න කියලා. කාර් එකක් නැත් මිනිස්සෙක් කොහොමද කාර් එකෙන් එන්නේ? එහෙනම් ඉස්සෙල්ලම සිහිය ලබා ගන්න ඕනේ. දැනට ඔබට ඔය තියෙන සිහියක්ද? දැනට තියෙන සිහියක්ද? ඔය සිහිය අසහියක්. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ සිහියයි කියලා ඒක අසහියක්. මේ මම ඇවිදිනවා කියලා හිතාගෙන ඇවිදිනකොට ඒක සිහියක්ද? ඒ ඒ සිහිය හරි එකක්ද? වැරදි එකක් නේ. මේ මගේ කාර් එක, මේ මගේ බස් එක, මේ මගේ ඉඩම කඩම කියලා හිතාගෙන ඉන්න එක හරි සිහියක්ද? හරි සිහියක් නෙමෙයි. ඒක ලෝකෙට හරි වෙන්න පුළුවන්. මේක මගේ කුඩේ. මම මේක වෙලාවට ගෙනියන්න ඕන. වරද්දන්න නැතුව ගෙනියන්න ඕන. අපි ඒකට තමයි කියන්නේ සිහිය කියලා. ඒක හරි සිහියක්ද? හරි සිහියක් නෙමෙයි. ඒක ලෝකයේ සිහියක්. සිහිය කියන්නේ මොකද්ද? ඒකට දක්වන අවධානය. ඒකට දක්වන අදහස තමයි සිහිය කියලා කියන්නේ. ඉතින් අපිට සිහිය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඊටාම හොඳයි. කියන්නේ කිසිම දෙයකට අවධානයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් සියල්ල පරිහරණය කරගනිමින් භුක්ති විඳිමින් ඒක ඊටාම හොඳයි. සිහිය තියෙනවට වැඩිය හොඳයි සිහිය නැත්තම්. දැන් ඔබ තද නින්දටපත් වෙනව රාත්‍රියේදී එතකොට සිහිය තියෙනවද? සිහිය නැහැ. ඉතින් සැපසේ නිදා ගන්නවා නේද? එළි වෙනකම්ම දන්නේ නැහැ. ඉතින් හොඳ නැද්ද සිහිය නැති වුණාම? සිහිය නැති වුණාම ඊටම ෂෝක්. දුක් විඳින්නෙත් නැහැ. සැප විඳින්නෙත් නැහැ මොකවත් නැහැ. ඔය තද නිදි කාලයක් ගත කරා දුක් විඳද සැප විඳද මතකයිද? දන්නේ නැහැ. මధుරෝ කාල ගියාද කියලා දන්නේ නැහැ. ඒ නිදා ගන්න කාලය තුල තමන් ස්ත්‍රියක් පුරුෂයෙක් ජාතියක් ආගමක් වශයෙන් වර්ග කළාද? නෑ කිසිම වර්ග කිරීමක් කළේ නෑ. එහෙමනම් මේ සියල්ලම තියෙන්නේ මොකේද? සිහියේ. ආගම තියෙන්නේ සිහියේ. ජාතිය වර්ගය නොයෙකුත් දේවල් තියෙන්නේ සිහියේ. එහෙනම් සිහි නැති වුණා නම් බොහොම හොඳයි. දැන් අපි සිහි නැති කියලා කියන්නේ අර වෛද්‍යවරු සිහි නැති කළාම ඒ සිහි නැතිවීම නේ නේද? ඒ සිහි නැතිවීම නෙමෙයි මේ කතා කරන්නේ. මේ සත්වබුද්ධලාත්ම කියලා ගොනු කරගන්න සිහියේ තියෙන වැරද්ද මේ කතා කරන්නේ. කායික සිහි නැතිවීම නෙමෙයි මෙතෙන්දි පෙන්වන්නේ මානසික සිහි නැතිවීම. අරකට කායික සිහි නැතිවීම. මෙතන මානසික සංඥාව තුළ සිහි නැතිවීම. ඒකවල සිහිය නැති කෙනෙක් වුණාම එයා පන්නපු තැනින් සරපු දෙක අරන් යන එකක් නැද්ද? එයා ගේට අරන් යනවා. ඒක තමයි මේක අපූරු දහමක් කියන්නේ ඒකනේ. අපූරු දහමක් කියන්නේ ඒකයි. එයා කුඩේ යමතක වෙන වෙන්නේ එයා ඒක අරන් යනවා. හැබැයි සිහිය නෑ. මොන සිහියද නැත්තේ? මේක මම මගේ කියන සිහිය නෑ. මම සත්වයේ කුජලයේ ආත්මයක් කියන සිහිය නෑ. ලෝභ, ද්වේෂ, මෝහ මදමාන සිහිය නෑ දැන් ගොඩාක් වෙලාවට තියෙන්නේ ආ අපි කවුද කියලා දන්නවද අපි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මාන්‍ය සිහිය තියාගන්නවා එහෙම සිහිය පවත්වා ගත්තාම ඒ සිහියෙන් එයා ජීවත් වෙනවා මේ මනෝමය ලෝකය තුළ ඒ සිහියෙන් ජීවත් වෙනවා ඒ නිසා එක් එක් සිහියවල් තියෙනවා ඒවා සම්මා සති බවට පත් වෙන්න ඕන එක් එක් දෘෂ්ටීන් තියෙනවා ඒවා සම්මා දිට්ඨි බවට පත් වෙන්න ඕන සම්මා කියන ගුණය තමයි වැදගත්ම කාරණය සමාහිත බව සංසුන් බව සම්මා කියලා කියන්නේ නොඇලුණු නොගැටුණු ගුණය සම්මා කියලා කියන්නේ නිර්වාණයට කියන ධර්මයක් නාමයක් ඒ නිසා මේ සම්මා කියන වචනය බොහෝ වචන සමග සම්බන්ධ කරලා ඒකාත්මික කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ සම්මයක් දර්ශනය සම්මයක් ඥාන දර්ශනය සම්මයක් ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරාවටම සම්මා සම්මා කියලා සඳහන් වෙනවා මේ සම්මා කියන වචනය යහපත් කියන වචනේ තියෙන පරිමාර්ථයට ගියාම පින්නතුනේ තියෙන නිර්වාණය බැඳීම් නැති සිරවීම් නැති දෘෂ්ටි නැති වාන නැති කියන එක නිර්වාණය නිර්වාණය වානක් නෑ බැඳීම් නෑ දැන් ඔබේ හිතේ කොච්චර බැඳීම් තියනවද නේද මුලින්ම බැඳෙන්නේ මම කියලා බැඳෙනවා ඊට පස්සේ මේක මගේ ඇහැ ඊට පස්සේ මගේ රූපය ඊළඟට රූපවල ප්‍රවේදන මේක හොඳ රූපයක් මේක නරක රූපයක් මුලින් බැඳෙනවා මම කියලා ඊට පස්සේ මේක මගේ කන ඊට පස්සේ මේ මගේ කනට ඇහෙන මිහිරි ශබ්දයක් අමිහිරි ශබ්දයක් මුලින් බැඳෙනවා මම ඊට පස්සේ නාසය නාසයට ග්‍රහණය වන මිහිරි අමිහිරි දුඟඳ සුවඳ ඇති වෙනවා මුලින් බැඳෙනවා මම ඊට පස්සේ බැඳෙනවා දිවට ඊට පස්සේ දිවට දැනෙන රස නීරස තිත්ත දැනෙන්න පටන් ගන්නවා මුලින් බැඳෙනවා මම ඊට පස්සේ බැඳෙනවා ශරීරය මේ මගේ ශරීරයට දැනෙන පහසුව අපහසුව සුඛ දුක්ඛ වේදනා වශයෙන් වේද දරා ගන්නවා ඊළඟට බැඳෙනවා මම ඊළඟට බැඳෙනවා තමන්ගේ මනෝමය කායික විඥාණයට ඒ විඥාණය මගේ කියලා සලකනෝ ඒ විඥාණයට පහළ වෙන අරමුණු මමයි කියලා සලකනෝ මේ ඔක්කොම සංස්කරණය අවිජ්ජාපච්චය සංඛාරා ඔබේ මානසිකත්වය කියන්නේ අවිද්‍යාවෙන් සැකසිච්ච දෙයක් අවිද්‍යාවෙන් සැකසිච්ච දෙයක්. ඒ නිසා ඒ ඒ ආකාරයෙන් තේරුම් කර ගන්නව නම් Tamanට ගොඩාක් මනසේ ඇතිවන දේවල් වලින් Tamanට නිදහස් වෙලා බොහොම යහපත් අන්දමින් මනස පවත්ව ගන්නට පුළුවන්. ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා යා යුතු මාර්ගයක් නැහැ. යා යුතු තැනක් නැහැ. කළ යුතු වැඩක් නැහැ. කෙනෙක් විමසන්න පුළුවන් හාමුදුරනේ එහෙනම් ඕක අහල වැඩක් නැහැනේ. යා යුතු මාර්ගයක් නැත්නම් යා යුතු තැනකුත් නැත්නම් කළ යුතු වැඩකුත් නැත්නම් ඉතින් ඕක අහලා වැඩක් තියනවා තේරුමක් තියනවාද නිකම්ම ගෙවල් වලට එලා හිටියාම ඉවරයිනේ කියලා හිතන්න පුළුවන් ඒ නිසායි කියන්නේ ගම්බීරෝ අයන්දම්මෝ පණ්ඩිත වේදනියෝ. මේක පණ්ඩිතයන්ට ඥානවතුන්ට දාර්ශනිකයන්ට වැටහෙන දෙයක්. යන්න මාර්ගයක් නැත. යා යුතු තැනක් නැත. කළ යුතු වැඩපිළිවෙලක් නැත. දැන් අපි ලෝකේ ගමු. ලෝකේ යම් තැනකට අපිට යන්න තියෙනවා නම් යා යුතු මාර්ගයක් ඇත. යා යුතු තැනක් ඇත. කළ යුතු වැඩපිළිවෙලක් ඇත. දැන් මේ මාර්ගයේ ගමන් කිරීමයි එහෙම නැත්නම් ලෝකීය මාර්ගයේ ගමන් කිරීමයි ලෝකෝත්තර මාර්ගයේ ගමන් කිරීමයි කියලා කියන්නේ පුදුමාකාර වෙනසක් තියෙන ධර්මතාවයක්. ඒ නිසා අසම සම කියන ගුණයක් තියෙනවා. ඉතින් මේවා කෙනෙක් හිතන්න පුළුවන් ඕක වැරදි කියලා. හැබැයි ඔබ වැරදි කියලා මේක හිතනවා නම් ඔබ ළඟ හරි දේ තියෙන්න ඕන. හරි දේ නැතුව මේක වැරදි කියලා හිතන එකේ තේරුමක් නැහැ. මට මේ සද්ධර්මය අවබෝධ වීමට කලින් වෙනතුනේ යම් පුජ්‍යලයක් යම් දේශනාවක් කළා. ඉතින් ඔහුගේ කරුණ වැරදි කියලා මට වැටහුණා. ඉතින් මගෙන් ඇහුවා ඔබ මොකද මේ දේශනය ගැන හිතන්නේ කියලා. මම ඔහුට කිව්වා මට ඒක වැරදි කියලා තේරෙනවා වැටහෙනවා. නමුත් මම ඒක වැරදි කියලා ඔබට ප්‍රකාශ කරන්නේ නැහැ. කියලා කිව්වා. ඉතින් එතකොට එතුමා ඇහුවා ඇයි එහෙම ප්‍රකාශ නොකරන්නේ ස්වාමින් වහන්සේ? මම කිව්වා මම තාම හරි දේ දන්නේ නැහැ කියලා. ඔය ඇත්තු දන්න විදියට නම් හරි දේවල් මම ගොඩාක් දන්නවා. හැබැයි මම මේ හරි දේ කියලා කතා කරන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂතාවය. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවය ඇති නොවි ඔය සාමාන්‍යයෙන් පොතක් කියවලා අදහසක් අරගෙන සංකල්පයක් අරගෙන අරයා කිව්වා මෙයා කිව්වා අතන තියෙනවා මෙතන තියෙනවා අර පිටකේ තිබුණා මේ පිටකේ තිබුණා අර සූත්‍රයේ තිබුණා කියලා කියන්න නම් මට පුළුවන්. එහෙම කියලා වැඩක් තියනවද? ඒක තමන්ගේ දහමක් නෙමෙයි ඒවා හුදෙක් අන්ධයන් විසින් කියන කරුණ බවට පාත්‍ර වෙන නිසා. කියන්නේ ජීවිතේ නොදක කරන ප්‍රකාශන නිසා ඒවා කිසි වැදගත්කමක් නැහැ පිළිතුරේ. එනිසා එහෙන් මෙහෙන් අතපත ගාගෙන ධර්මයේ දේශනා කරනවටත් වැඩිය අහගෙන ඉන්නවටත් වැඩිය හොඳයි සාන්දීට්ඨික වෙන වැඩපිළිවෙලක් පින්නතුන් කරන්න ඕන. දැන් පින්නතුන් මේ දේශනාව අහගෙන ඉඳී. අහගෙන ඉඳලා අවසානයේ හයි කොහොමද අපි මමත්වේ නැති කරන්නේ කියලා. මොකද්ද ඒක මමත්වේ නැති කරපු තැන කොහෙද තියෙන්නේ කියලා හයි. මමත්වේ නැති කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය සහ මාවත ගැන මගෙන් විමසයි. එතකොට කියන්න තියෙන මට මොකන්ද? මේ මාර්ගයට මාවතක් නැත. යා යුතු තැන නැත. කළ යුතු වැඩපිළිවෙල නැත. දැන් ඔබ මොකද්ද කරන්න ඕන? මෙන්න මේ කියපු වචනය. එහෙමත් නැත්නම් තමන්ගේ ජනප්‍රිය වචනයක් තියෙනවනේ. අපබ්‍රංශ කියලා කියන්නේ. ලැටින් කියලා කියන්නේ. සමහර තේරෙන්නේ නැති ඒවට අන්න ඒ වගේ මොකද්ද මේ කියපු අපබ්‍රංශේ එහෙම නැත්නම් මේ නොතේරෙන අnder දෙමළ මොනෝද මේ කියන්නේ කියලා හොයන එකයි තියෙන්නේ ඔබ ඒක හොයාගෙන යන්න ඒකට කියන විදර්ශනා මාර්ගය අපි ඔබට මාර්ගය ඊට උපකාරක වෙන ධර්මයක් ප්‍රකාශ කරනවා මිස අපි ඔබට උත්තරේ ලබා දෙන්නේ නෑ ඔබමයි ඒ උත්තරේ සොයා ගන්නට ඕන. හොඳ ගුරුවරයෙකුත් තම ගණන සාදා ගන්න ආකාරය කියා දෙනවා මිස ළමයාට උත්තරේ ලබා දෙන්නේ නැත. උත්තරේ ලබා දෙන්නට පුළුවන්. එසේ ලබා දීමෙන් ළමයාට කිසිදු ප්‍රයෝජනයක් නැත. ඒ නිසා එහෙමනම් විමසුන් ඇසින් මේ ලෝකෝත්තර ගමන හොයාගෙන යනවා. පුදුම දහමක් වෙන්නතුනේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයයේදන් නයිධාතු ගම්මසේයම් පුනරේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා සාමාන්‍ය ලෝකයා දෘෂ්ටි වලටපත් වෙන එකම තමයි හැමතිස්සෙම කරන්නේ. මේ ලෝකේ ආගම් 7-800ක් 1000ක් 2000ක් විතර ඇති මේ හැම ආගමක්ම පෙන්වතුනේ දෘෂ්ටිගතයි සංකල්ප මිනිස්සු ඇඟේ පුරාම රෙදි අඳිනවා විවිධ විදියට රෙදි අඳිනවා විවිධ විදියට ජටා බඳිනවා විවිධ විදියේ ඇඳුම් අඳිනවා සුදු අඳිනවා කළු අඳිනවා කහ අඳිනවා එක එක මෝස්තරේට අඳිනවා ඔය මොනව ඇඳගෙන හිටියත් ඊළඟට එක එක පිළිවෙත් සමහර අය ස්වර්ගයේ යන්න සතුන් මරනවා සමහර අය ස්වර්ගයේ යන්න සතුන් නිදහස් කරනවා ඔය දෙකම දෘෂ්ටිගතයි ඔය හැම එකේ හැම දෙයකම දෘෂ්ටිගත භාවයක් තියෙනවා අර භෞතික මානව ධර්මතානුව බැලුවාම සතුන් නිදහස් කරන එක හොඳයි සතුන් මරණ එක වැරදි නමුත් සතුන් නිදහස් කරන කෙනත් ඉන්නේ සතාගේ తත්වය නම් වැඩක් වෙන්නේ නැහැ ඒකත් සතාට ආදරෙන් කරන අය අඩුයි මොකද අර කේන්දරේ අපලයක් තියෙනවා ඒක ඒක නිසා සතෙක් නිදහස් කරනවා ඈ මේ ශල්්‍ය කර්මයක් තියෙනවා ඒකට පොඩි පිනක් සිද්ධ කරගන්න ආශිර්වාදයක් වෙන්න සතා නිදහස් කරනවා එතකොට සතාට ආදරෙන්ද කරන්නේ වැඩි නෑනේ තමන්ගේ පණ බේරගන්න. එහෙමනම් සතෙක් නිදහස් කරනවා නම් කරන්න ඕන සදාට ආදරෙන් ඒ දේ කරන්නට ඕන. ඒ නිසා මේක යම්කිසි ආත්මලාභයක් තකා ගැනීම සඳහා ග්‍රහාපලයක් දුරු කර ගැනීම සඳහා කරන පුංචි ප්‍රෝඩාවක් වගේ දෙයක් බවට පත් වෙනවා. ඒකෙන් තවත් ලංකාවේ මස්කඩ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවන්ත සමාජයක් මේ ලෝකයේ තුල බිහි වෙන්නට ඕන. සත්ව හිංසනය වැළැක්විය යුතුයි. සත්ව හිංසනය සිද්ධ කරන්නේ නැහැ. ආත්ම අවබෝධය තියෙන, ජීවිත අවබෝධය තියෙන කිසිම මිනිසෙක් හිතාමතා තවත් සතෙකුට හිරිහැර කරන්නේ පීඩා කරන්නේ ඝාතනය කරන්නේ නැහැ වෙනතුනේ. ඒක ස්වභාවික ධර්මයක් බවට පත් වෙනවා. මොකද තමන් ජීවිතයේ අකමැති දෙයක්, තමන් ලබන්න අකමැති දෙයක් ලෝකේ තවත් කෙනෙකුට දායාද නොකළ යුතුයි. තමන් ලබන්නම කැමති දෙයක් අනිත් කෙනාට දායාදේ කිරීම වැදගත් වෙනවා වටිනවා. ඒ නිසා තමන් ලැබන්නට සුදුස්සෙක් වෙන්නට ඕනෑ. ඒ විදියටයි පෙනුතුනේ මානසික ස්වභාවය මානසික ලක්ෂණ පවතින්නේ. හැමෝගෙම ළඟ තියෙන එක හා සමාන සත්ව ගතියක්. ගවයෙක් ළඟ තියෙන ගති ලක්ෂණ ටිකම තමයි මිනිස්සෙක් ළඟ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මිනිස්සයා පොඩ්ඩක් ඊට වඩා ඒවා උපමට්ටම් කරගෙන හදා ගන්න පුළුවන් හැකියාවක් තාක්ෂණිකමය හැකියාවක් වර්ධනය වෙලා තියෙනවා. නිවන් දැකීමටත් පුළුවන් හැකියාව මිනිස්සය ළඟ තියෙනවා. ඒ හැකියාව තිබාගෙන ඒ මිනිස්සයා නිවන ඒ තියෙන වටිනාකම අඳුන ගන්න නැතුව වෙන කරුණු කාරණාවල ලෝකේ පැටලිලා ඒවයි නිවන ඇතේ කියලා හිතාගෙන ඒවා පස්සේ දුවනවා මිනිස්සුන්ට ගොඩක් දේවල් වැටහෙනකොට මිනිස්සයාගේ ජීවිතේ පරණ වෙලා, නාස්ති වෙලා, ඒක වයසට ගිහිල්ලා කල්පනා කරගන්න අමාරුයි. කන් ඇහෙන්නේ එන්න යන්න බෑ. අබල දුබලයි. නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා. ජීවිතේ තේරුම් කරගන්නකොට ඒ නිසා එක තැනකට වෙලා ඉස්සෙල්ලම හිතන්න පුරුදු වෙන්න. පිනතුන්ට මම මේ වැඩසටහන් වලින් ප්‍රතිපදාවක් දීලා නැහැ. ඔබ තාමත් ඉන්නේ ස්වාධීනවයි. ඔබ තාමත් ඉන්නේ ස්වාධීනවයි. ඔබ කිසිම ප්‍රතිපදාවකට කිසිම ක්‍රියාවලියකට මා සිර කරන්නේ නැත. වෙන වෙන ආගම් දර්ශන භාවනාවන් වලට ගියොත් ඔබට සිදුවන්නේ යම් ප්‍රතිපදාවකට යම් භාවනාවකට ඔබට සිරවීමට සිදු වෙනවා. ඒ දෙයින් හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් යම්කිසි ප්‍රතිපදාවකට ඔබට සිරවීමට සිද්ධ වෙනවා. ඔබ ස්වාධීනයි. මට අවශ්‍ය කරන්නේ ශක් කිව්වන් යන හෝ කිව්වහම නතර වෙන ගවයෙක් එහෙම නොවේ. මට අවශ්‍ය කරන්නේ ස්වාධීනව හිතන්න පුළුවන් විමර්ශනය කරන්න පුළුවන් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක්. ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් මේ පිටුතුන්ට කියන්න පුළුවන් හරි. දැන් ඔබ බලා ගන්න මේ අරමුණ දිහා. දැන් ඒ අරමුණ දිහා බලාගෙන මේ ගාතාව ඕම් කියයි හ්ම් කියයි මොනවා හරි කියයි 1 2 3 කියන්න කියයි මොනවා හරි වචන ටිකක් දෙයි. එහෙම කියලා මේක දිහා බලාගෙන ඉන්න කියලා වැඩපිළිවෙලකට තල්ලු කරලා දාලා අනිත් වැඩපිළිවෙල වල ටික ඕනම් පොඩ්ඩක් අමතක කරලා දාන්න පුළුවන් අර එක අරමුණකට තදින් බැඳෙනකොට අනිත් අරමුණු අමතක වෙලා යන ලක්ෂණේ සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ස්වභාවික ලක්ෂණයක්. එක මන එක මානසිකත්වයක් තියෙනවා. ඒ මානසිකත්වය අමතක වෙනවා. තවත් වෙන මානසිකත්වයක් ඊට වඩා ප්‍රබලව සැකසීම නිසා නිසා මානසික රෝග හැම සනීප කරන්න තියෙනවා නම් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි යම්කිසි කල්පනාවක් නිසා යම්කිසි කෙනෙක් ළඟ මානසික ගුණයක් ඇති වෙලා තියෙනවා ඒ කල්පනාව විඳින්න පුළුවන් ඊට වඩා ප්‍රබල සංවේදී බලයක් ඒ ජීවිතය තුළ ඇති කරන්න ඕන. ඇති කරපු ගමන් ඕනම මානසික පීඩන ස්වභාවයක් නැති කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පෙනුතුන් නිතරම සිරසේ පදිංචි වෙලා එහෙම නැත්නම් ඔලු ගෙඩියේ පදිංචි වෙලා ජීවත් වෙන පිරිසක් වෙන්න ඕන. අපි ඒකට කියන්නේ මොලේ කල්පනා කරලා වැඩ කරනවා කියලා. ඔබ හිතන්න එපා මේ මමත්වයේ තොරව ඉන්නවා කියලා මම මෙහෙම කියාම හරි හරම හිටියාම හරි කියලා මේ වැඩපිළිවෙලක් හදාගන්න එපා. මම ඔබට කියන්නම් මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. මොකද ඔබ ඇස් දෙක අරින්න නැතුව ගමන ආරම්භ කළොත් වලවල් වල වැටෙනවා. ඒ නිසා මොකද්ද මේ කියන්නේ කියන ධර්මකාරණය මුලින් තේරුම් කර ගැනීමට උත්සාහවත් වීමම තමයි ඔබ කරන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි දැන් ලිපිනේ දෙනවනේ. කාදාරි ගමනක් යන්න උවමනා වුණොත් ලිපිනේ දෙනවා. එයා ඉස්සෙල්ලාම ලිපිනේ අකුල ගත්ත ගමන් දුවන්න ගියොත් එහෙම මග වරද්ද ගන්නවා. අපි ඉස්සෙල්ලම කරන්නේ කිසියම් ගමන් මාර්ගයක් ආරම්භ කරන්නේ හොඳට ලිපිණය කියන්නේ මොකද්ද කියලා තේරුම් කර ගැනීමට නේද අපි උත්සාහ කරන්නේ. මේක මොන ගමේද මොන පළාතේද මොන මන්සන්දියේද මොන පැත්තරද මොන වාගේ නිවසක්ද මොන ආකාරයේ ගේට්ටුවක්ද තියෙන්නේ කියලා අපි හොඳට මේක විමසුම් මැසින් ගන්නවා. අරගෙන ඉවර වෙලා තමයි සියල්ල සම්පූර්ණ කරගෙන තමයි එයා ගමම් මග කියන එක නිතැතින් ආරම්භ වෙන්නේ. ඒ නිසා පින්නතුන් මේ කොටසක් කියලා දීලා යන්න කියනවා නෙමෙයි මුලින් මේ ලිපිනේ හරියට තේරුම් ගන්න ඔබ ලිපිනේ තේරුම් කරගත්තා කියලා කියන්නේ හරියටම ඔබ නිතැතින් නිරන්තරයෙන් ඔබ ගමන් මාර්ගයට යොමු වීමක් එතන සිද්ධ වෙනවාමයි. ඉතින් දැනුමට ගත හැකි දෙයක් නෙමෙයි දැනුම කුමක්දයි කියා අවබෝධ කරගන්නා වූ වැඩපිළිවෙලක්. දැන් බොහෝ දෑ දැනුමට ගන්නවා දැනුම කුමක්දයි කියා අවබෝධ කරගන්නේ නෑ වටහා ගන්නෙ නෑ මනසට බොහෝ දේවල් ගන්නවා මනස කියන්නේ කුමක්ද කියලා දන්නේ නෑ දෘෂ්ටියට බොහෝ දේවල් ගන්නවා දෘෂ්ටි කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. දුක් වෙනවා දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. සතුට වෙනවා සතුට කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. බය වෙනවා බය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. අපි යම් ආකාරයක මේ සංඥා නිරෝධයකින් යුක්ත වූ ධර්මය ඔබට සංඥාවකින් හඳුන්වලා දුන්නොත් එතන නිවැරදිතාවයක් තිබේද? එතන නිවැරදිතාවයක් නැහැ. මේ සංඥාවලටම මාරු වෙන එකම තමයි පින්නතුනේ තියෙන එකම වැරද්ද. එකම වැරද්ද මොකද්ද? සංඥාවන් වලින් සංඥාවන් වලටම මාරු වෙන එකම තමයි තියෙන එකම වැරද්ද. වෙන කිසිම වැරද්දක් නැත. ඒ වැරද්ද හඳුනා ගන්න. මා ළඟ තියෙන එකම වැරද්ද සංඥාවෙන් සංඥාවට මාරු වෙන එකමයි. එතකොට සංඥාවෙන් සංඥාවට මාරු වෙනවා කියන්නේ භවයෙන් භවයට මාරු වෙනවා සසරෙන් සසරට මාරු වෙනවා අරමුණෙන් අරමුණට මාරු වෙන ස්වභාවය තියෙන. ඒ මාරු වෙන්නේ කවුද? මමං කාර්ය. අකාලිකත්වය තුල ඉහළ ගමන් කිරීමකුත් නැහැ, පහළ ගමන් කිරීමකුත් නැහැ. කෙටි ගමන්, දුර ගමන්, මුකුත් ඇත්තෙත් නැහැ නතර වීලා සිටින ස්වභාවයකුත් නැත කාලිකත්වය තුල කෙටි ගමන් දුර ගමන් නැත නතර වීමක්ද නැත අන්න ඒකයි අකාලික දර්ශනය කියලා කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි හොයාගත්තේ මිනිස්සෙකුට හිතන්න බැරි පැත්තක් ඒකයි මේ ලෝතර බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ වෙන්නේ එයා මේ රිලිජන් ලීඩර් කෙනෙක් නෙමෙයි. කියන්නේ ආගමික ප්‍රධානියෙක් නෙමෙයි ලෞතර බුදුහාමුදුරුවෝ. මහා විද්‍යාඥයෙක් වෙන්නතුනේ. අපි සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් බාර ගන්න ඕනේ එයාගේ ආගම දිහා බලන්නේ නැතුව නේද? එයාගේ ජාතිය වර්ගය දිහා බලන්නේ නැතුව විද්‍යාත්මක સિદ્ધාන්තයක් ලෝකේ හොයාගත්තාම මේ විද්‍යාත්මක સિદ્ધාන්තයක අපි එකතු වෙන්නේ එයාගේ ආගම දිහා බලලද? නෑ ඒ නිසා ලෞතර බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය දිහා මේ ලෝකයේ ඉන්න Hindu කතෝලික ඒ ක්‍රිස්තියානි මුස්ලිම් ඔය සියලුම ඒ සියලු මිනිස්සුયો සියලු දෙනා මිනිස්සුයෝනේ මිනිස්යාගේ කිසි වැරද්දක් නෑ තියෙන දෘෂ්ටියේ වැරද්ද ඒ නිසා මේ සියලුම දෙනා විද්‍යාඥයෙක් හැටියට බුදුහාමුදුරුව දකින්න පුරුදු වෙන්න ඕන බුදුහාමුදුරුව ආගමික නිර්මාතෘවරයෙක් හැටියට දකින්නේ නැතුව ඒක තමයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරුව කරපු කියපු දේ කරන්නේ අද ලෝකේ බෞද්ධයෝ. බුදුහාමුදුරුව කිව්වේ අපිට සැනසෙන්න කියලා. නමුත් අද ලෝකේ බෞද්ධයෝ හදන්නේ මොකද්ද? බුදුහාමුදුරුව සනසවන්නයි හදන්නේ. මොකද කරන්නේ? බුදුහාමුදුරුව සනසවන්නයි හදන්නේ. බුදුහාමුදුරන්ට සැනසීම තිබුණා. බුදුහාමුදුරුව දේශනා කළේ ඔබේ සැනසීම තමයි මට කරන ලොකුම පූජාව වැරදි දේ කාරණේ ඒ කාරණේ 100%ක් හරි පෙන්වතුනේ 100%ක් හරි බුදුහාමුදුරුව සනසවන්න උවමනාවක් නැහැ බුදුහාමුදුරුවන්ව නියම විදියට සැනසීම කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සැනසීම හදා ගැනීම. එහෙනම් ලෝතර බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මේ මල් පූජ කර කර ඉන්න කෙනාවත්, පහන් පූජ කර කර ඉන්න කෙනාවත්, මල් කෝටි ප්‍රකෝටි ගණන් පූජා කරන කෙනාවත් නොවේ. හැබැයි උද්දේශික ගෞරවය උදෙසා ගෞරවය බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනන්නා තරමටම නිතතින් අවදි වෙනවා. ඒ නිතතින් ඒ අවදි නිසාම ඔහු බොහෝ මල් පූජා කරාවේ බොහෝ වන්දනා ගාථා කියාවේ බොහෝ පහන් පූජා කරාවේ බොහෝ බුද්ධ ගෞරවය ඇති වේවි. ඒක අවබෝධය නිසා ඇතිවන ගෞරවයක්. ඒ නිසා අනවබෝධය නිසා යැදීමට කරන ගෞරවයයි අවබෝධය නිසා නිතින් ඇතිවෙන ගෞරවය අතර වෙනසක් තියෙනවා. ඒ නිසා ඒ වෙනස මනාව හඳුනා ගන්න අවබෝධයෙන් ලෞතර බුදුහාමුදුරුවන්ට මුළු ලෝකෙම තියෙන මල් කඩලා පූජා කළ යුතුයි. එකවර ඕනනම් මිනිස්සෙකුට හිතින් හිතන්නත් පුළුවන් මේ ලෝකෙම තියෙන මල් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතන්න පුළුවන්. පින්නතරින් ගහේ දීද්දි හාමුදුරුවරු මල් පූජා කරන ඔය ස්වාමීන් වහන්සේලාට මල් කඩන්න හොඳ නෑ කියලා කියන නිසා සමහරලාට ස්වාමීන් වහන්සේලා මේ ගහේ තියෙන මල් ටික බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා වේවා කියලා හිතනවා. ගන්න පුළුවන්. ඉතින් ඔය පින්නතුන්ට උනත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නියම අනුශාසනය තමයි අපි මඩ වගුරේ ඉඳගෙන මල් පූජා කළත් වැඩක් නැහැ. දම් පූජා කළත් වැඩක් නැහැ. මොනම දෙයක් කළා වැඩක් නැහැ. අපි මඩෙන් ගොඩට එන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ওই පුහුදු මිනිස්සුන් කරන අගය කිරීම හරි වන්දනා හරි ගෞරව හරි තිබුණට මම ගණන් ගන්නවත් නෑ ඕවා. ඒකට හේතුව ඒ වයින් කිසි වැඩක් ඇති දේවල් නෙමෙයි. තමන් ඥානවන්ත භාවයටපත් වෙන්නට ඕනේ. ඒ නිසා මෝඩයන්ගේ මේ වැඳුම් පිදුම් කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. ඥානවන්තයෙකුගේ දේ තමයි වැදගත් භාවයටපත් වෙන්නේ. ඒ නිසා සියක් අවුරුද්දක් ලෝතුරා බුදු කෙනෙකුට උපස්ථාන කර ලබන පිනට වැඩිය පින මේ ශ්‍රී සද්ධර්මයේ තුලින් අකාලික දර්ශනය තමා තුලින් මතු කර ගැනීම නිසා ලබා ගන්නට පුළුවන්. හැබැයි ඔබ සෝහාන් වෙන්නට උත්සාහ කරන්නට එපා. ඔබ පුතඥන වෙන්නත් උත්සාහ කරන්නට එපා. මම මේ වගේ කෙනෙක් වෙමි කියලා හිතන්නේ නැතුව මම කිසිවෙක් නොවෙමි කියලා උත්සාහවත් වෙන්න. ඔබ දැනුත් කෙනෙක් නේද? දැනුත් යම්කිසි කෙනෙක් නේද ඔබ? ඔව් මම ස්ත්‍රී කෙනෙක්. මම පුරුෂ කෙනෙක් කියලානේ හිතාගෙන ඉන්නේ. යම්කිසි කෙනෙක් සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් කියන ගුණේ තමන් ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙමනම් අන්න එතනින් නිදහස් වෙන්නයි ඔබ උත්සුක වන්නට ඕනේ. මහන්සි වන්නට ඕනේ. එහෙම නැතුව කිසිවෙක් වෙන්නට එහෙමනම් නෙමෙයි කිසිවෙක් වෙන්නට නෙමෙයි කිසිවෙක් නොවෙන්නටයි මේ උත්සාහවත් වෙන්නේ. කිසිවෙක් නොවුනහම හොඳ නැද්ද? කිසිවෙක් නොවුනහම හරිම හොඳයි. ඔහුට ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාප සංසාච සුඛංච දුක්ඛං කියන ඒවා නැත. ඒ දේවල් සාමාන්‍ය ජීවිතේට තියෙනව නැත්තේ නැහැ. නමුත් ඒවා පරමාර්ථයක් කරගෙන යථාර්ථයක් කරගෙන ආත්මය කරගෙන ඒකම සැනසෙල්ල කරගෙන නැහැ. ඒකම සැනසෙල්ල කරගෙන නැහැ. ඉතින් ඒක ඒ නිසා ඒ ඇත්තෝ ඒ ඒ පිළිබඳව චංචල භාවයක් නැහැ පින්නතුනේ. ඒක ඒක ආත්මය කරගෙන නැහැ. ඒ නිසා ඒක බොහොම සැනසෙලදායක දෙයක් බවට පත් වෙනවා. ඒ අයට බොහොම හොඳ නිවාස, බොහොම හොඳ යාන වාහන, බොහොම හොඳට ඇඳුම් පැළඳුම්, බොහොම හොඳට කීර්ති ප්‍රශංසා තියෙන්න පුළුවන්. ඒත් ඒවා ආත්මය කරගෙන ඒවයින් උඩඟු වෙලාවත්, හීන වෙලාවත් නැහැ. නැති වෙන්නත් පුළුවන් කෙනෙකුට. එච්චර ධන සම්පත් නැති වෙන්න පුළුවන් කීර්ති ප්‍රශංසා නැති වෙන්න පුළුවන් රූපය හැඩේ නැති වෙන්න පුළුවන් නොයෙකුත් දේවල් නොයෙකුත් දේවල් අඩුපාඩුකම් තියෙන පුළුවන් නමුත් ඒව ගැන තැවීමකුත් සිද්ධ වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි Taman ඒවා අධ්‍යාත්මික පරමාර්ථයක් වශයෙන් නොගන්නා දර්ශන ශක්තිය තමා තුළ පහළ වීම නිසා දැන් අපි කියනවා මේ තණ්හා නොකර ඉන්න කියලා. එහෙම කරන්න පුළුවන්ද? බෑ තණ්හාව ඉබේ ඇති වෙනවා. ඈ තරහ නොගෙන ඉන්න කියලා අපි මිනිස්සුන්ට ලෝකේ කියනවා. මිනිස්සු තරහ නොගෙන ඉන්නවද? බෑ. නොගෙන ඉන්න පුළුවන්ද? නොගෙන ඉන්නත් බෑ. වරදක් වුණොත් තරහ යනවා. ඒ කියන්නේ අකමැත්ත අප්‍රසාදය කියන එක පළ කරන්න සිද්ධ වෙනවා. දැන් මේ අකමැත්ත අප්‍රසාදය පළ කිරීමේ ඇති වරද නෑ. ඒ ඕන දෙයක් දරාගන්නේ කියන එක නෙවෙයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. යංගිසි දෙයක් අකමැත්තක් අප්‍රසාදයක් තියෙනවා නම් ඒක පළ කළා යුතුයමයි. නමුත් ඒ පසුබිමේ තියෙන චේතනා සංකල්පයේ පවිත්‍රව තමයි අර ආර්ය ශ්‍රාවකයේ තුල ඒ ප්‍රකාශනය සිද්ධ වෙන්නේ. ඒකේ කිසිම ලෝභ, ద్వේෂ, වෛර, ක්‍රෝධ, මද, මාන, ඊර්ෂ්‍යා නැහැ ගැරහීම් මේ පහත් කොට සැලකීම, උසස් කොට සැලකීම ඒව මුකුත් නැහැ පින්නතුනේ. දැන් සාමාන්‍ය පුජ්‍යලයක් නම් යම් යම් ප්‍රකාශන සිද්ධ කරන්නේ නේද එක්ක මිනිස්සෙක් පහත් කොට සලකන්න එහෙම නැත්නම් මොනම හරි අදහසක ඉන්නේ නේ දැන් අපි හිතමු බනිනවා කියන වචනය ගමුකෝ අපිට අම්මා තාත්තා බනිනවා ස්වාමීන් වහන්සේත් බනිනවා අපිට ඉන්න හතුරු පුජ්‍යලයකුත් බනිනවා මේ ඔක්කොම බැනුම් එකයිද නෑ නෑ සමහරලාට සතුරු පුජ්‍යලයක් අපි බනින්නේ විනාශ කරන්න වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට හිතෙති ආදරය කරුණාව තියෙන කට්ටිය අපිට බනින්නේ අපිව රැකගන්න බලාගන්න ආරක්ෂා කරගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩාක් නෝනෝරු හිතන්න එපා මේ මහත්ය බයිනෝනේ හැමදාම කියලා. ඒක තේරුම් කරගන්න Tamanට මේ රැකවරණයක් දෙන්නද නැද්ද කියන එක කාරණය. අම්මා තාත්තා බයිනකොට තරුණ දරුවෝ හිතන්න එපා මේ අම්මා තාත්තා බනින්නේ මේ මේ අපිට ක්‍රිදවනවනේ අනිත් යාළුවෝ නම් එහෙම නැණේ කියලා හිතන්න එපා. ඒ තුල යම්කිසි Tamanට හිත ඇති ආදරයක් කරුණාවක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා හැටියට පිරිනුරුන්ට දැඩිව අවධාරණාත්මකව අනුශාසනා සිද්ධ කරන්නේද ඔය වැත්තන්ගේ ජීවිතවල යහපතක් ඇතිවීම සඳහායි එහෙම නැතුව අකරුණාවෙන් එහෙම නොවන වගේ කරුණාවෙන් සලකන්න ඕනේ. ඒක තේරුම් කරගන්නට ඕනේ. ඒ බැනුම පිටුපස තියෙන්නේ මොකද්ද කියලා වචීපරම වෙන්න එපා. ඒ කියන්නේ වචනේ ස්වභාවයෙන්ම ගන්න එපා. දැන් සමහර අයට කරුණාවෙන් යමක් කියලා දුන්නත් ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද? මේ මට බැන්න කියලා. ඒගොල්ලෝ කොයි ගණේටද වැටෙන්නේ? වචී පරම ගණේට වැටෙනවා. වචී පරම ගණේට වැටෙනවා. ඒ කියන්නේ වචනේ ප්‍රමණටම එයා තේරුම් කරගන්නවා වචනේ ප්‍රමාණයේ தත්වෙම හිතනවා ඒක පදපරම ගණයට වැටෙනවා වචනයෙන් පමණයි ඒක තියෙන්නේ ඊට එහා ගැඹුරක් එයාට හිතන්න පුළුවන් කමක් නැහැ ඒකේ තියෙන අර්ථය හිතන්න පුළුවන් කමක් නැහැ ඒ පදපරම කියන ගුණයට එයා වැටෙනවා ඒ කියන්නේ පදය විතරයි ගන්නෙ ඒකට හරියටම ගැලපෙන වචනය තමයි පද පරම කියන වචනය. ඒ පදය විතරයි ගන්නෙ ඊට එහාට ගන්නෙ නැහැ. ඒ නිසා ඒ වචනවල තියෙන ප්‍රමාණයෙන් නෙමෙයි ඊට එහාට හිතන්න පුළුවන් පුඤ්ජලයෙන් බවට පත් වෙන්නට ඕන. එහෙමනම් දැන් ඔබ හිතාගෙන ඇති මම නිවන් දකින්න ඕනේ කියලා. මට නිවන් දකින්න පුළුවන්ද? බෑ. මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්. මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන්. මට නිවන් දකින්න බෑ. දැන් මේ වචන හරි ගැඹුරු අර්ථ. හුදෙක් පිටතින් අර්ථ විග්‍රහවන් වලටපත් වෙන්නේ නැතුව ගැඹුරින් මේවා තේරුම් කර ගැනීම සඳහා උත්සුක වන්නට ඕනේ. මහන්සි වන්නට ඕනේ. දැන් ඒකම තේරුම් කරගන්නකො ටික වෙලාවක් සක්මන් කරමින් හරි විවේකයක් තිබුණු දවසක හිතන්න මොකන්ද මට නිවන් දකින්න බෑ. මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන්. ওই වචන දෙක අරගෙන විමර්ශනය කරන්න. මට නිවන් දකින්න බෑ. ඇයි මට නිවන් දකින්න බෑ කියලා කියන්නේ? මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන්. ඇයි මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන් වෙන්නේ? පින්නතුනේ මේ වගේ වචනයක් එදා කාලයේ දේශනා කළා නම් පින්වතුනි ඉවලෙම ඒ කෙනා රහත් බවට පත් වෙනවා. මාර්ගඵලයකට පත් වෙනවා පින්වතුනි. හ්ම්. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තා යත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියනකොට මාර්ගඵලයට පත් වෙනවා. ඒ වගේම තමයි මට නිවන් දකින්න බෑ මම නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන් එතකොට ඒ එතන ඉන්නේ මමද නෑ එතකොට මට සෝහාන් වෙන්න පුළුවන්ද බෑ සෝහාන් වුණොත් ඔහු මම නොවේ මට සකුදාගාමි වෙන්න පුළුවන්ද බෑ සකුදාගාමි වුණොත් ඒ මම නෙමෙයි මට අනාගාමි වෙන්න පුළුවන්ද බෑ අනාගාමි වුණොත් ඒ මම නෙමෙයි මට රහත් වෙන්න පුළුවන්ද බෑ රහත් වුණොත් ඒ මමද? මම නොවේ. මම රහත් වුණයි කියලා ප්‍රකාශයක් කරන්න පුළුවන් කම නෑ. සාමාන්‍ය ලෞකික ජීවිතේ නම් මම යන తত্ত্ব තියෙනවා. මම අහවල් తত্ত্বය. මම අහවල් කෙනා කියලා. මේ తত্ত্বය මම නැති කරගෙන යන ප්‍රතිපදාවක తত্ত্ব. එහෙම නැතුව වෙනාන් తত্ত্বයක් නොවන වගේ අපි කරුණාවෙන් තේරුම් කර ගැනීමට පරේෂණය කර ගැනීමට උත්සුකවන්නට ඕන මහන්සි වෙන්නට ඕන කරුණු කාරණා මතක තියාගෙන ඒවා රෙකෝඩින් එකක් වගේ හොඳට දැන් තියෙන වචන අල්ලගෙන ඉන්නෝ හිටිහාම වචන කියන ඒවා වරදිනෝ හිටිහාම හරියනෝ ඒ මතකයේ ධර්මයේ තියාගෙන චන්ඩියෝ වගේ හිටියට වැඩක් නැහැ කලක් ඇහුවොත් මේ ධර්මයේ දිගට මොකද වෙන්නේ? හොඳට මතකේ තියෙන ඊට පස්සේ කියන්න පුළුවන් ආමුදුරු කියනකොට හරි හරි මේකට ගැළපෙන වචනේ මේක. ඒ වැඩක් තියනවද? ඒක ඒකට කියන්නේ ධර්ම සංකාරය කියලා. ධර්ම සංකාරය වුණොත් කෙනෙකුට කියෝ කියෝ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක හරියට කිරි රස නොවිඳින හරක් බලා ගන්න එඬේරෙන් බවටපත් වෙනවා. ගොපොල්ලේ බවටපත් වෙනවා. ඉතින් ගොපල්ලෙක් වෙන්න කැමතිද? මෙතනත් ගොපල්ලෝ ඉන්නවා. විපදනෙක් ඉන්නවා ගොපල්ලෝ ඉන්නවා. ඉතින් අද සංඝරත්නය තුල බොහෝ වෙලාවට තියෙන්නේ ගොපළු චරිතය. බොහෝ ගිහියෝ ළඟ තියෙන්නේ ගොපළු චරිතය. ඊටාම සුළු පිරිසයි සංඝරත්නය තුල ධර්මයේ දැකපු අය ඉන්නේ. ඊටාම සුළු පිරිසයි මේ ගිහි බවතුන් අතර ධර්මයේ දැකපු අය ඉන්නේ. පින්නතුනේ සක්විති රජකමට ලබනවට වඩා මේ රටේ රාජ්‍යත්වය ලබනවට වඩා උත්තුංග ප්‍රතිපදාවක් කියා මේ දේශනා කළේ උත්තුංග නිසාමයි ශ්‍රේෂ්ඨ නිසාමයි 20 25 30ක් 40ක් 50ක් මරාගෙන නොයෙකුත් නූල් ඇදගෙන නොයෙකුත් සටකපටකම් කරගෙන නොයෙකුත් දේවල් පාවා දීගෙන රාජ්‍යත්වයකටපත් වීම ශ්‍රේෂ්ඨත්වයක්ද? ඈ ඔබට සතුටු වෙන්න පුළුවන් මා වෙනුවෙන් කිසි කෙනෙක් මලේ නෑ මැරිලා නෑ කියලා. එහෙනම් රජ කෙනෙකුට නැති සතුටක් ඔබට දැනටත් තියෙනවා. මම කිසිම දෙයක් පාවාදීමක් කරේ නෑ. අරියු නූල් ඇද්ද නැහැ. ඈ නොයෙකුත් නොයෙකුත් විනාශකාරී දේවල් කරේ නෑ. මා වෙනුවෙන් කිසිවෙකු මිය ගිහිල්ලා නෑ කියන සන්තෝෂය දැනුත් ගන්න පුළුවන්. එහෙනම් ඔබ දැනුත් ශ්‍රේෂ්ඨයි රාජ්‍ය සම්පතට වඩා. මොකද රජකම් කරන්න ගියාම ওই ටික ඉබේම කරනවද නැද්ද? අනිවාර්යෙන් කරනවනේ. අනුන්ගේ දේවල් වලට හරි නීතියට හරි රට පාලනය කරන්න හරි මොකක් හරි හේතුවකින් මිනිස්සුන් මරන්න සතුන් මරන්න ඉඩ දෙන්න අවසර ගන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි දේවල් පුළුවන් කමක් නැහැ. ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ඊටත් එහා මම පෙන්නුවේ රජකම පැත්තේ වැඩක් නැහැ කියන එක. ඊටත් එහා ශ්‍රේෂ්ඨම බලයක් ඔබට අයිති කර ගැනීමේ අයිතිය දිනන හැකියාව තියෙන එකම දේ තමයි ඔබ මුලින්ම හිතන්න කමක් නැහැ පව් සිද්ධ වෙන්නේ මොකද්ද මේ අපබ්‍රංශ කියලා හිතන්නකෝ ඒක පව් සිද්ධ වෙන්නේ ගෞරවයෙන් හිතන්න මොකද්ද මේ කියන නොතේරෙන අnder දෙමළ කියලා හිතන්නකෝ ඒ අnder දෙමලේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන තුර ඔබ විවිචනය කරන්න හැබැයි හරියට තේරුම් අරගෙන ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරලම තේරුම් මේ විවේචනයකට එන්න ඕන. මේකේ වැරද්දක් ඔබ කියනවනම් මම පෙරලා ඔබෙන් අහනවා එහෙනම් මොකද්ද? හරි දේ මට කියන්න. එහෙම කියා ගන්න බැරි වුණොත් ඔබේ විවේචනයෙන් ඇති වැඩක් නෑ. ඒකයි මම කියන්නේ ඔබ යම ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රකාශ කරන්න මතවාද සංකල්ප දෘෂ්ටි පොත්පත් ගෙනල්ලා පෙන්නලා මට වැඩක් වෙන්නේ නැහැ. සාන්දිටික ධර්මයක් වෙන්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ වීල වෙලා කතා කරන්නට ඕන. හොඳයි පින්නතුනේ මේ ධර්මයත් සමග අපි අපේ හදවත් තුලට පැමිණිලා සමවැදිලා ඒ අතර ඒ අතරින් ධර්මය තෝරා බේරා ගමු. අපි සුළු මොහොතක් කියන ලද ධර්මය ගැන ගැඹුරින් සිතා බලන කාලයක් වෙන් කරගමු. සසර දුක කියන්නේ මොකක්ද? වයසට යන එකද දුක? මැරෙන එකද දුක? එහෙනම් සමහර මිනිස්සු සියදිවි හානි කරගන්නේ මොකද මැරෙන එක දුකක් නං. මැරෙන එක දුකක් නං ඇයි මිනිස්සු දන දන මරණය පෙනි පෙනී යුදවදින්නේ? ඇයි මරණය දුකක් නම් මිනිස්සු වේලාවට ආහාර පාන ටික අරගෙන සංසුන්ව ජීවත් වෙන්නේ නැත්තේ. හ්ම්. ඇයි නිවන් දකින්නේ? මොහොතකට විතරයි සැප ඊට පස්සේ දුක ඒ සැපෙයි කියලා ගත්තේ සර්පයෙක්නේ සැපෙයි කියලා ගත්තේ සර්පේ කැල්ලුවේ සර්පයාගේ වලිගෙන් වලිගේ පැත්ත බැලුවාම හරි ලස්සනයි වලිගේ පැත්තේ තියෙනවද දල මොකුත් නැහැ හරි ලස්සන වලිගයක් තියෙනවා ඇල්ලුවා මොකද වෙන්නේ එහා පැත්තේ තියෙන හිස මේ පැත්තට ලං වෙලා දෂ්ට කරනවා. ඒ වගේ අපිට ජීවිතවල පේන හැම දෙයක්ම සුන්දරයි කියලා ලස්සනයි කියලා පේන ගොඩාක් දේවල් මිනිස්සු අල්ල ගන්නවා අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒවම ඇවිල්ලා පහර දෙනවා. ඒ නිසා මම අර මුලින් කිව්ව වචනේ හොඳට තේරුම් ගන්න පිළිබඳව මේ ලෝකේ භෞතිකවාදී ක්‍රමයකට නම් ලෝකේ කොයි භගවත් තනක් සැප තියෙනවයි කියලා හිතන එක මුලාවක්. භෞතිකවාදී ක්‍රමයකට සැපදීනවයි කියලා ලෝකෙ හිතන එක විශාල මුලාවක් එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ නිසා ධර්මයේම විතරයි පිහිට පිලිසරණ පිණිස පවතින්නේ. ධර්මයේම විතරයි පිහිට පිලිසරණ පිණිස පවතින්නේ. වෙන අන්දයක් නැත. ඒ නිසා ඔබ සොයාගෙන යා යුතු එකම එක කාරණේ නම් ධර්මයයි. ධර්මය අනුව ඒක බුදුරජාණන් වහන්සේගේ හෝ ජේසුස් වහන්සේගේ හෝ නබිතුමාගේ හෝ මහා බ්‍රහ්මන්ගෙන් හරි කාගේ හරි එකක් නෙමෙයි ලෝක සත්‍යය තථාගත දර්ශනය හොයන් යන තථාගත දර්ශනය කියන්නේ තථාගත කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන නමක් හැටියට යෙදුවට බුදුහාමුදුරුවන්ගේ නම නෙමෙයි ඒක තථාගත කියන්නේ තත්තාකාරයේ දර්ශනය තථාගත දර්ශනය හොයාගෙන යන්න තථාගතයන්න් වහන්සේ කියලා දේශනා කරේ තත්තාකාරය එහෙම නැත්නම් ඇති සැටි දේශනා කරනවා ඒක ආගමත් දර්ශනය නැතුව ආගමත් දර්ශනයක් නැතුව තත්තාකාරය දේශනා කරන මේ දෘෂ්ටි වලට වැටෙන්නේ දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව ප්‍රකාශ කරන නිසා පින්නතුන්ට ජීවිතේ දුක බවට පත් වෙලා තියෙන්නේ මෑයි සැප හොයාගෙන යන නිසා සැප හොයන එකෙන් නතර වුණොත් එහෙම පින්නතුන්ට දුක නැති වෙනවා දුවන මිනිස්සයාට මොකද වෙන්නේ හති වැටෙනවා ජීවිතේ දුක කියන්නේ මොකද්ද හති වැටීම තමයි හති වැටීම තමයි. එහෙනම් දුවගෙන යනවා කියන්නේ මොකද්ද? සැප සොයාගෙන යනවා. සැප සොයා දුක් විඳිනවා. සැපසේ දුක් විඳිනවා. හැමෝම සැපසේ දුක් විඳිනවා. සැප සොයා දුක් විඳිනවා. ඔය හොයන පැතිවල සැනසීම නැහැ. සැපත නැහැ ධර්මයේ තුලයි මනස තුලයි මේ දේ හොයාගත යුත්තේ කියන කාරණේ හොයාගත්තනම් ගහ පල්ලේ ඉන්න පුළුවන් පින්නතුනේ එංගලන්තේ මහරජිනට වඩා සන්තෝෂයි. කොහොමද දැනටත් තියෙනව ඔයගොල්ලන්ට නම් ඒ සන්තෝෂෙනේ. මහරජිනට වඩා සන්තෝෂයක් තියෙනවද? සමහරලාට ඇදෙන්නේ අඩු වැඩියෙන්. තනතුරු තානාන්තර ඉහළ වෙන තරමට සතුට වැඩි වෙනවා කියලා කියන්න පුළුවන් කම නෑ. එතුමියා සන්තෝෂෙන් ඉන්නවයි කියලා අපිට කියන්න පුළුවන් කමකුත් නෑ. මොකද එතුමියගේ මනස බලන්න එපා ගිහිල්ලා. එතකොට මේ යම් කිසි මේ සම්බුද්ධ දර්ශනය දැනගත්තොත් නේද? මේ මනස හදාගන්න වැඩපිළිවෙල දැනගත්තොත් එතුමිය සන්තෝෂෙන් ඉඳී. ලෝකේ සතුටින්ම ඉන්න පුජ්‍යලයා හැටියට නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ලෝකේ තේරිලා තියෙන්නේ. ඔය සතුට මේක විද්‍යාත්මක පරීක්ෂණයක් අනුව. ඉතින් ඒ ඒ බෞද්ධ භික්ෂුවා යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සැනසෙල්ල කියන්නේ නිවනට. ඒ නිසා නිවන් දකින්න ඕන මේ මැරෙන නිසාවත් නෙමෙයි. උපදින නිසාවත් නෙමෙයි මන් නම් හිතන්නේ. නිවන් දකින්න ඕන මේ සැනසෙල්ල ජීවත් වෙන්න. සැනසෙල්ල ජීවිත මේ තරුණ කාලේ අපේ මේ නිවන් මඟ හොයාගෙන ආවේ මේ මොකද්ද මේ මැරෙනවා කියලා බයද එහෙම එකක් නෙමෙයි එහෙම එකක් නෑ එහෙම එකක් නෑ එහෙම එකක් නෑ මැරෙනවා කියලා එකක් නෑ සත්‍ය හොයාගෙන යන්ට ඕනේ සත්‍ය හොයාගෙන යන්න ඕනේ. ඒ සොයාගෙන යෑමෙන් තමයි ඔබට සැනසෙල්ල නිවන හොයාගන්නට උවමනා කරන දේ ලැබෙන්නේ. ඉතින් අර විදියට නිවන් දකින්න එක එච්චර හොඳ කාරණයක් නෙමෙයි. ඒ නිසා විනතුන්ට පුළුවන්කම තියෙනවා ඒ නිවන සැනසෙල්ල හේතු රහිතව හේතු සාධකවල මේ හේතුවෙන් මම මේක හොයනවායි කියන එක හේතු කරගන්නේ නැතුව සෙවීමේ අවකාශය තියෙනවා. දැන් සමහර අය ඉතින් මැරෙන එක දුකයි නම් නොමැරෙන තැනකට ගියාම සැපයි කියලා එහෙ උපදින්න කැමති වෙනවනේ. ඒකට භව තණ්හාවක් එතනත් ඇති වෙනවා. ජීවිතේ මේ මේ හේතුව නිසා කියලා කිව්වා මේ හේතුවට ප්‍රති මේ පිළියමකුත් තියෙනවා. ඒ පිළියම ලැබුණාම එහෙමනම් එයා ඒකට කැමති වෙන්නේ නෑ. මායя පෙන්නනෝ. ජීවිතේ ධන සම්පත් නැති නිසා නිවන් දකින්න ඕනේ කියලා හිතනොත් ආය ධන සම්පත් ලබන විදිය පෙන්නනවා. ඒ නිසා නෙමෙයි පින්නතුන ඒ එකම හේතුවක් නිසාවත් නෙමෙයි ජීවිතේ දුකයි සතුටයි කියලා දෙකක් නැහැ. දෙකක් නැහැ. දැන් ඔය එක කාසියක් ගත්තාම ඒ කාසියේ තියෙන එක පැත්තක් නෝනද මොකද්ද කියන අනිත් එක පැත්තට මොනවද කියනවනේ දෙපැත්තට කියනවනේ කාසිය දෙපැත්තට මොනවද නම් දෙකක් කියනව නේද? ආ නෝනයි ඔන්න මොකක්ද එකක් කියනවා. අන්න ඒ වගේ දුකයි සැපයි කියලා දෙක නැහැ එක කාසියක් තියෙනවා. දුකයි සැපයි කියලා දෙකක් නැහැ එක කාසියක් තියෙන එක කාසිය තියෙනවා දුකයි කියන ඕනම තැනක සැපත් තියෙනවා සැපයි කියන ඕන තැනක දුකක් තියෙනවා එතකොට දුක කියලා දේ ගන්න එක හරිද සැපයි කියලා එක ගන්න එක හරිද නෑ දුකයි කියලා ගන්න එක හරිද ඒත් වැරදි සැපයි කියලා යමක් ගන්න තරමටම වැරදි දුකයි කියලා ගන්න එකත් දුකයි කියන්නේ සංකල්පයක් සබයි කියන්නේ සංකල්පයක් දුකයි කියන්නේ සංකල්පයක් සබයි කියන්නේ සංකල්පයක් දැන් එතකොට දුකක් සබක් නැතුව ජීවිතයේ ඇති වෙන දේවල් වලට පිළියම් නොකර ඉන්නවයි කියන කතාවක් ඒව මේව මෙතන කියවෙන්නේ නෑ දැන් අපේ අයට පුණ්‍ය පාප පහේනස්ස කියලා කිව්වහම මේ යුතුයකමක් කළ යුත්තක් කිසිවක් කරන්න නැතුව ඉන්න වැරදි වැටහින් ගැනීම ඇති කරගන්නවා මෙතන. මෙතන පිම්පව් දෙක නසනවා කියලා කියන්නේ සුඛ දුක නසනවා කියලා කියන්නේ දර්ශන සම්පත්තියක් වෙනතොරයි. ලෝක මිනිස්සු පින් කියලා ගොඩාක් ආගම්වල කරන්නේ පව්කම් නෙමේද? පව්කම් නෙමේද? පව්කම් විශාල පව්කම් කරනවා. එතකොට පින කියලා කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ මතවාදයක්. මතවාදයක්. සමහර අය මේ අටපිරිකර පූජා කළහන් මොකද්ද? මොකටද හරි ගහන්නේ? සංකල්පයක් ඇති වෙලා තියෙනවා. මේක දුන්නාම සුමනා සුජාතා පත්මා වෙන්න පුළුවන් වෙන්න එහෙම නැත්නම් එයාගේ බාප්ප කෙනෙක් හරි වෙලා උපදින්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන ඒ නිසා දෙනෝ අටපිරිකර වලන්න නෙවෙයි ඒවා අටපිරිකර වාගේ ඒවා අඩපිරිකර වාගේ ඒවා දෙනවා. දැන් සිවුරක් වුණාම සිවුරු වාගේ ඒවා තමයි දෙන්නේ. නමුත් ඉතින් අපිට කඩන පින්කමට හම්බුන සිවුරු වාගේ නෙමෙයි සිවුරක්. ඒ සිවුරක් ඒක. ඒක පොරවගෙන අඳින්න පුළුවන්. ඒක දිරලා කැඩලා යනකම් සායනාසිකේකට පොරවන්න පුළුවන්. ඒ නිසා වාගේ ඒවා නෙමෙයි ඒක සිවුරක් වෙන්න ඕන අටපිරිකරක් වෙන්න ඕන. ඉතින් චේතනාව මුල් කරගෙන චේතනාව හදාගෙන ගොඩාක් තැන්වල දන් දෙන්නේ නැහැ. ගොඩාක් තැන්වල දන් දෙන්නේ ඒ ටික පිරිසයි දන්නේ දන්නේ දාන චේතනාවෙන් යන්නේ පින්නතුනේ එතන දෙන්නේ ගොඩාක් අය කරන්නේ චාලිත්‍ර ධර්මය චාලිත්‍ර ධර්මය අල්ලපු ගෙදර බෙර ගැහුවනම් මෙහා ගෙදරත් බෙර ගැහුවා අල්ලපු ගෙදර 29යි නම් අපේ ගෙදර 25යි දුන්නා ඒව වැඩක් වෙන්නේ නැහැ ඊට පස්සේ කියනවා අපි මෙච්චර පිංගම් කරලත් අපිට වැරදිලා තියෙන්නේ කියලා ඒ නිසා එහෙම නෙමෙයි චේතනාව වැඩගත් වෙන්නේ චාලිත්‍රානුකූලවම පිංගම් කරලා වැඩක් වෙන්නේ නැහැ. චාලිත්‍රයට මල් කෝටියක් පූජා කරනවට වැඩිය හද සන්තෝෂයෙන් එක මලක් පූජා කිරීමෙන් මහා අනුසස් ලැබිය හැකි බව මතකයේ තබා ගන්න. චේතනාවයි වැඩගත් වෙන කාරණේ බවට පත් වෙන්නේ. එතකොට මේ නිවන් මඟ කියන කාරණය පින්නතුනේ ඔබ මෙතෙක් රූපෝස්සේ, ශබ්දෝස්සේ, ගන්ධෝස්සේ, රසෝස්සේ, ස්පර්ශෝස්සේ හඳුනාගත්ත මාධ්‍යයට වඩා හාත්පස වෙනස් වූ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න තියෙන මාර්ගයක්. තේරුණා නේද? ඕනම මහාචාර්ය කෙනෙක් ඕනම දාර්ශනිකයෙක් ඉන්නේ කොතනද? ඉන්නේ වචනේ. ජීවත් වෙන්නේ වචනයකට යම්කිසි නිර්වචනයක් දෙනවා. මේ වචනේ අර්ථය මේකයි කියලා. අන්න ඒ වචනේ ඉන්නේ. ඉතින් අපි යාට ලෝක සම්මතයෙන් එයා උපාධියක් ගත්තාම තානාන්තරයක් ගත්තාම අපි යාට අන්න යා මහාචාර්ය දාර්ශනික විද්‍යා විශාරද දෙනවා. හැබැයි සම්මානයක් හම්බුනේ නැති වුණාට ඔය කුඹුරක් කොටන නියරක් හදන මිනිස්සය ළඟත් පුදුමාකාර විදිහේ තාක්ෂණයක් සහ පිළිවෙතක් ඥානයක් දර්ශනයක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ලෝකයේ ආගේ යන්නේ අර ටයිකෝඩ් ගහලා එක්තරා පොත්පත් කීපයක් කියවලා දැනුමක් අරගෙන කළු ලෑල්ල අකුරු ලියන අය විතරයි විශිෂ්ටව හැටියට සැලකන්නේ. අර මිනිස්සුන්ට හැබැයි කුඹුර ගැන කතා කරන්නත් පුළුවන්, මට නිවන් මඟ කතා කරනවා, වගේම ඉතින් කුඹුරට විශාරදයට පිළිගැනීමකුත් තියෙන්න ඕන ඒ පරිසරය පිරිසුදු කරන මිනිසයාටත් පිළිගැනීමක් තියෙන්න ඕන මහාචාර්යවරයට දාර්ශනිකයට පිළිගැනීමක් තියෙන්නත් ඕන හැම මිනිසෙකගේම තියෙන ක්‍රියාවලියේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා විශිෂ්ටත්වයක් තියෙනවා හැම කෙනෙක්ගෙම තියෙන ක්‍රියාවලියේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙන විශිෂ්ටත්වයක් තියෙන හැම මිනිස්සෙක්ම විශිෂ්ටේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් කලාතුරකින් අඟුරක් වගේ මිනිස්සෙක් ලෝකේ පහළ වෙනවා එයා හදන්න බෑ පාට කරන්න බෑ ඒගොල්ලෝ ඉපදිලා කලන් ජීවත් වෙලා මැරලා යනවා මේ විමර්ශන බුද්ධයක් තියෙන ප්‍රඥා සම්පයුක්ත මිනිසයා හදන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් ගුණයක් තියෙනවා ඒගොල්ලන්ට තියෙන මුලින්ම ප්‍රතිපදාවල් වලට යන්න එපා. මුලින්ම මේ ලිපිණය හරියට තෝරගන්න. ලෝකෝත්තර ධර්මයේ කියන එක ගම්බීරයි. හරිම ගම්බීරයි පින්නතුනේ. ඒක ඊටාම ගම්බීරයි. ඊටාම සූක්ෂම ධර්මයක්. ඔබ ඔරලෝසුවක් අලුත් වැඩියා කරන්න ගියොත් අත් ඔරලෝසුවක් පරණ ඔරලෝසු වීල් ගොඩක් තියෙන පොඩි පොඩියට ඊටාම සියුම් ආකාරයෙන් ඒ දේ සිද්ධ කරන්නේ. ඔබ අන්නේ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබ ඉදිකට්ටකට නූලක් දාන්න ගියාම කුඩාම ඉදිකට්ටකට ඉතාම සිමින් ඒ දිහා බලාගෙන නොයෙකුත් විදියට නූල් ආදිය හැඩගස්වමින් අර ඉදිකට නූල් දාගන්න බලනවා. ඒ වගේ ඉතාම සියුම්ව මේ දේ සිද්ධ කරන්න බලන්න. ඉතාම කුඩා දෙයක් බිම වැටුනහම ඉතාම පරිස්සමින් ඒ දිහා බලනවා. ඒ වගේ ඔබ මේ දිහා බලන්න. කම්බියක් මැද ඇවිදගෙන යන ඒ කරණම් ගහන සර්ගස් පෙන්නන ඒ මිනිස්සෙක් ඒ කම්බිය මත ඇවිදගෙන යන්නේ ඊටාම පරිස්සමෙන් සමබරව ඒ වගේ ඔබ අවධානයෙන් මේ ධර්මය ගැන හොයන්න ඕන ප්‍රකාශ මෙනෙහි කරන්න ඕන. එතකොට ඔබට මේ ලෝකයේ ඉරහඳ පායන්නේ නැති ලෝකයක් ඔබට පෙනේ. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා අඳුර සහ ආලෝකයේ දෙකම නැති ලෝකයක් ඔබට පේන්නේ දැන් පායටත් ඉර හදනම් පායන්නේ නැහනේ. නමුත් අපි එදෙන්දි අදහස් කරේ ආලෝකය සහ අන්ධකාරය දෙකම රැය සහ දහවල දෙකම නැහැ. රාත්‍රියේදී හඳ දහවලදී ඉර මෙතෙන්දී අපි කියන්නේ රැය දහවල දෙකම නැති අඳුර සහ ආලෝකය දෙකම නැති ලෝකයක් තියෙනවා. දැන් 31 තලයේම එක්කෝ අඳුර තියෙනවා එක්කෝ ආලෝකය තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි නිර්වාණාලෝකයේ අඳුර සහ ආලෝකය දෙකම නෑ. මොකද්ද තියෙන්නේ? මොන වගේද එහෙනම් නිර්වාණාලෝකය ඇත්තේ? මොන වගේද ඇත්තේ? අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරලම බලන්න. දැන් ඕක විමර්ශනය කරන්න දුන්න කරුණක් නේ වරුවක් දවසක් මාස ගානක් අවුරුද්දක් විමර්ශනය කරන්න තියෙන කාරණයක්. ඕක විමර්ශනය කරන්න. අපේ අය හරි මහාචාර්යවරුන් හැම කෙනාම විමර්ශනය කරන්නේ. අර චූලපන්තක හාමුදුරන් රෙදි කෑල්ලක් දුන්න රජෝහරණම් කියන්න. අද මේ අපේ ඉන්න කෙනෙකුට මේ දුන්නොත් එහෙම මේ රෙදි කෑල්ල අරගෙන ගිහිල්ලා මේ පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා මැද මැද ඉන්න කියලා ඇහුවොත් මොකද කියන්නේ? හාමුදුරුවෝ අපි කවුරු කියලාද හිතන්නේ? ඈ අපිත් ඉස්කෝලේ ගිහපු උපාධි ගතපු රස්සාවල් කරපු අය අපි ළමයි කියලා හිතුවද මේවා කරන්න කියලා අපෙන් අහයි. ඉතින් කොහොමද රහතුන් නිර්මාණය කරන්නේ? <laughs> ඉතින් ඒ නිසා ඔබ සියල්ල ඔබේ දැනුම් පසකින් තියලා අලුත් පුජ්‍යලයක් වන්න. අලුත් පුජ්‍යලයක් වෙන්න මේ නිවන් මඟ හමුවේදී. ඒ කියන්නේ තත්ත්ව දානාන්තර නිලතල පිත්තල බොත්තම් ඔක්කොම ගලවලා තියලා මේක බලන්න. එතකොට ඔබ ස්වාධීන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ ස්වාධීනත්වයේ තුල බලනවා. ඒ කියන්නේ අපි අනිත් ආගමික අයටත් කියන්නේ ඒක තමයි මොන ආගම් වර්ග ගෝත්‍ර ඔය ඔක්කොම හිටියට මේ විද්‍යාත්මක સિદ્ધාන්තයක් ලෝකේ හොයාගෙන යද්දී ඔය පිත්තල බොත්තම් ඇඟේ ගහගෙන තනතානන්තර කරගෙන තරු ගහගෙන මේක හොයන්න බෑ. එක එක ඒවා අල්ලගෙන කරන්න බෑ. ඊටාම ස්වාධීන පරේක්ෂකයෙක් බවට පත් වෙන්න ඕන ඔබට එවිට පේනවා මේ වේගයේ ඉක්ම වූ නිසල බව වේගය නැති අකාලික බව රැය දහවල උදා නොවන තන ਸਰුවාකාරයෙන්ම දෘෂ්ටි නොවන තත්තාකාරය දකින්නට පුළුවන් තමන්ගේ දර්ශනය මමත්වයේ දර්ශනය වෙනුවට තථාගත දර්ශනය හද තුල පහළ වෙන්නට පටන් ගන්නවා. ඔබට මේ ධර්මයේ ඇසීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? ජීවිතයේ ඔබ නොදුටු පැත්තකට සෞම්‍යම සෞම්‍ය පැත්තකට අවේදීත පැත්තකට නැවත නැවත දුකක් ඇති නොවන පැත්තකට පින්නතුන් භාජනය කරනවා ඔබට වින්දනයක් නෙමේ ඔබ අවේදීත පැත්තකට ඔබව රැගෙන යනවා ඒ අවේදීත පැත්ත වින්දනයේ පැත්තේදී ඔබ විඳින තරම් දුකක් තරම් උමුතුවක් තරම් පීඩාවක් තරම් දුකක්වත් නැහැ පින්නතුනේ අද මිනිස්සු සතුටු වෙනවා කියලා කියන්නේ තවත් දුක වැඩි වෙන්න මග බාධා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ විනෝද වෙමින් සතුටු වෙමින් ඒවයි උම්මාදයට ක්‍රමානුකූලව පත්වෙන එකයි තියෙන්නේ උම්මාදයට පත්වෙන එකයි තියෙන්නේ ඒ නිසා මේ අවේදීත ගුණයට එන්න තියෙන්නේ ඔබට මේ ප්‍රයෝජනය මේ දැන් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබ මෙතෙන්ට එද්දී ඔබ පුටුවේ වාඩි වෙද්දී ඔබ තිබිච්ච මනස දැන් මෙතෙන්ට සම්බන්ධ කරගන්න එද්දි තිබිච්ච මනසේ ලක්ෂණේද දැන් තියෙන්නේ. ඊට වඩා සංහිඳියාවක්, ඊට වඩා සෞම්‍ය බවක්, ඊට වඩා හික්මීමක්, ඊට වඩා දැක්මී ඍජු බවක්, ඊට වඩා අලුත් කාරණයක් ඔස්සේ තමන්ගේ මනස අවදිමත් වෙලා නම් ඔබ මේන් විශාල ප්‍රයෝජනයක් ළඟා කරගෙන තියෙනවා. ඒක පින්නතුනේ සාංගික දාන 10කට වැඩිය වටිනා ගුණයක් වෙනවාද ගොඩාක් අයට සාංගික දානයක් දීලා තවසාන ඉතුරු වෙන්නේ ලෝභ දේශ මෝහ ටිකක් විතරයි. එහෙමනම් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණය අති දුර්ලභ වූ කාරණයක් වන බවත් වටිනාම කාරණයක් වන බවත් උතුම්ම දානය සහ පරිත්‍යාගයේ අමිල පරිත්‍යාගය සද්ධර්මය බෙදා දෙන බවත් අපි කරුණාවෙන් සලකන්න ඕන. ඒ තුලින් මහත්ඵල මහානිසංස බලයක් ඔබ ලබා ගන්න වෙන්න ඕන. එහෙනම් ඔබට සල්ලි වේදම් කරන්න නැතුව බින් කරගන්න තියෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. නේද? ඔව් වචනේ මග හිර වුණා නේද? කියන්න ගියපෙක කියවුන්නේ නැහැ නේ? හා තේරෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ නිසා මොකද කිව්වේ රෑ දහවල කියන එක වැදගත් නෑ. තව ටිකක් ඒ පිළිබඳව හොයාගෙන හොයාගෙන යන්න. අපි දැන් ඒ ආ ගැන තීන්දු తీරන මෙතන ගන්න එපා. මේ රහදාවල ඉක්ම වූ කෙනෙක්ගේ මෙහිමයි හරම වෙන්නේ නැති මෙහිම ඇති කියලා උපකල්පනය කරන්න එපා. ඔබ මාර්ගඵලලාභී කෙනෙක් තේරුම් ගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. ඔබ මාර්ගඵලයක් ලබන්න උත්සාහ කරන්න ඕන. ඔබ ධර්මය ලැබූ කෙනෙකු තේරුම් ගන්න උත්සාහ කරලා වැඩක් නැහැ. ඔබ ධර්මය තේරුම් ගන්න ඕන. ඔබ අහලා වැඩක් නැහැ. එයාට මේ රෑද දහවලද කියලා වැඩක් නැහැ. එයා ඒ දෙකෙන් එකක් ගණන් ගන්නෑ කියලා. එහෙම කතාවක් මම කියලා නැහැ. හොඳේ. ඈ එහෙම කතාවක් මම කියලා නැහැ. ඒ නිසා මම පැහැදිලි කරලා දීලා තියෙන්නේ විශේෂ දර්ශනයක් මේ විමුක්ති දර්ශනයක්. මොනවද? තණ්හා විමුක්ති. භව විමුක්ති. ඇති වෙනවා. භවය කියන එක නෑ හැමතිස්සෙම මේ භවය කියන එක ඔබ ළඟ තියෙනවා. ඔබ එක වෙලාවකට උපදිනවා සසරත් භවය කියලා එකක් තියෙනවා මේ සිත තුලත් භවය කියලා එකක් තියෙනවා ඒ භවයකට මාරු වෙන මොහොතේදී චුති චිත්තයට අනුව සිද්ධ වුණොත් ඒ භවයටම යන ස්වභාවයකුත් තියෙනවා. දැන් මේ භවයේ තියෙන මොනවද? උදේට ඉන්නවා එක භවයක. දවල් වෙනකොට තා භවයක ඉන්නවා. හවස වෙනකොට තවත් භවයක. <laughs> භව කතරක් නේද? උදේට පෙරේතෙක් වගේ ඉඳී. දවල් වෙනකොට යකෙක් වගේ ඉඳී. හවස වෙනකොට ඈ එක්ක මිනිසෙක් වෙයි නැත්නම් භූතයෙක් වෙයි පෙරෙත් දෙයියෙක් වෙයි මොනවා හරි වෙයි ඒ ඉතින් හම්බ වෙන මිනිස්සයා අනුව තමයි නේද නේද ඒ මිනිස්සයා මගේ යකා ඇවුස්සුව කියලා කියන්නේ ඉතින් එයා යකා වෙලා ඊට පස්සේ වටින දෙයක් නම් ඔන්න ඉතින් පෙරේතයා විශ් වෙනවා ඉතින් සද්ධර්මීය ශ්‍රවණය කරන්න ලැබුණාම manussකම බ්‍රහ්මත්වයේ ඉස්සරහට එනවා ඉතින් මෙහි ධර්ම ශ්‍රවණය කරලා ගිහිල්ලා නම් කවුරුත් කියන්නේ අද යකා ඇවුස්සුනා කියලා කියන්නේ <laughs> සද්ධර්මයේ මට අවබෝධ වුණා කියන කාරණේනේ කියන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් මේ මේ මේ මමත්වයේ තුල ඉඳගෙන මොනම தත්වයකටපත් වුණත් වැඩක් නැහැ. ඒව හිදෙනවා, සිඳෙනවා. ඒ කියන්නේ ධානාතල හතරම ලබා ගත්තා වැඩක් නැහැ. ඒ චතුර්ථ ධානයට ගියාලත් නේව සංඥා නා සංඥා ආයතනයට ගියත් වැඩක් වෙන්නේ නැහැ. ඒව ටයර් එකේ හුලං බහින වේගෙට බහින ගුණය තියෙනවා. ඒ නිසා මේ මමත්වයේ තුල ඉඳගෙන කරන වැඩපිළිවෙල වල ටිකට එහින් ලෝකයක් ගැන හිතන්න පුරුදු වෙනව නව චින්තනයක් නව දර්ශනයක් බවට පත් වෙනවා. ආ ඉන්ද්‍රිය ඉක්මවා දැකීම ඉන්ද්‍රිය ඉක්මවා දැකීම. මේ ඉන්ද්‍රියන් වලට සාපේක්ෂිතව දකින තාක්කල්ම මම ඉන්නවා මාගේ තියෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා තියෙනවා රය දහවල තියෙනවා ස්ත්‍රිය පුරුෂය ඉන්නවා කාලය තියෙනවා මේ හැම දෙයක්ම තියෙනවා ඉන්ද්‍රියන් ඉක්මවා දැක්ම මෙන්න මේ ආකාරයයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ මේ ආකාරයයි කියලා කියන්න බෑ මේ මාර්ගයයි කියලා කියන්න බෑ මේකයි ගත යුතු ක්‍රමවේදය ප්‍රතිපදාව කියලා කියන්න බෑ. අන්න ඒ සියල්ලගෙන් නිදහස් වූ ප්‍රතිපදාවක්ම තමයි මේකේ මාර්ගය බවට පත් වෙන්නේ. මෙය ප්‍රඥාවන්තයන්ටම ගෝචර වෙත්වා, අවබෝධ වෙත්වා, ප්‍රත්‍යක්ෂ වෙත්වා, ඒ තුලින් ඒ සනසීම අත්දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.